තේන කෝපන සමයේන ආයස්මා අනුරුද්ධෝ චේති සුවිහරති පාචීන වංශදායේ අතකෝ ආයස්මතෝ අනුරුද්ධස්ස රහෝ ගතස්ස පතිසල්ලීනස්ස එවං චේතසෝ පරිවිතක්කෝ උදපාදී අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස සන්තුට්ටස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ටස්ස පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස්සතිස්ස සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස පඤ්ඤවතෝ අයං ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සාති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකාය අට්ඨක නිපාතේ අනුරුද්ධ සූත්‍රයේහි සඳහන් වෙන දේශනා පාඨයක් මේ සූත්‍ර දේශනා පාඨයේ මුල් කොටගෙන අනුරුද්ධ සූත්‍රයේහි ඇතුළත් වෙන දහම් කරුණු පදනම් කරගෙන ඉදිරි ධර්මදේශනා පෙළ සිද්ධ කරන්නට අදහස් කරන්න. මේ සූත්‍ර දේශනාවෙහි අප හැම දිනාටම දෛනික ජීවිතයේ දැන හඳුනාගෙන පුහුණු කළ යුතු වටිනා කරුණු රාශියක් අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම මේ ධර්මය පුහුණු කරලා එයින් ප්‍රතිඵල ප්‍රයෝජන ලබන්නට නම් කෙබඳු ගුණාංග අපි තුල තිබිය යුතුද කියන බව මේ සූත්‍ර දේශනාවෙහි පැහැදිලි කරනවා. පසුගිය ධර්ම දේශනා පෙළ තුලින් සිකුරාදා රාත්‍රියේ විකාශනය වුණු ඒ ධර්ම දේශනා මාලාව තුලින් පසුගිය දේශනා පෙළක් තුලින්ම අපි පැහැදිලි කරන්නට උත්සාහ කළේ යම්කිසි කෙනෙකුට මේ දහම පුහුණු කරලත් ඒන් ප්‍රතිඵල නොලැබෙනවාය කියනවා නම් ඒ සඳහා හේතු වෙන කරුණු මොනවද කියලා අපි පැහැදිලි කළා. ප්‍රතිපත්තිමය වශයෙන් Tamanගේ ප්‍රතිපත්තිය තුළ ඇති වෙන යම් යම් දුබලකම් පිළිබඳව අපි පින්නතුන්ගේ අවධානය යොමු කළා. ඒ වගේම මේ ධර්ම න්‍යාය නොයැටීම පිළිබඳව සාධක කෙරෙහි පින්නතුන්ගේ අවධානය යොමු කළා. අන්න ඒ විදිහට අදින් ආරම්භ කෙරෙන මේ ධර්මදේශනා මාලාව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි කෙනෙකුට දහම පුහුණු කරලා ප්‍රතිඵල ලබන්නට අවශ්‍ය නම් එබඳු අය තුල තිබිය යුතු ගුණාංග 8ක් මේ අනුරුද්ධ මහා පුරුෂ විතර්ක සූත්‍රයේහි දේශනා කෙරෙනවා. එක් එක් දේශනාවන් තුලින් ඒ කරුණු එක බැගින් ඉදිරි දේශනාවල පහදා දෙන්නට අදහස් කරන්නේ. අද ඒ පිළිබඳව මූලික දැනහැඳිනීමක් ඇති කරගන්නට තමයි අපි මේ මූලික සූත්‍ර දේශනාව මාතෘකා කරලා අද ධර්ම දේශනාව මේ ආකාරයෙන් ආරම්භ කරන්න. අනුරුද්ධ හාමුදුරුව පැවිදි වෙච්ච මුල් වර්ෂය තුලම පළමුවෙනි වස් කාලය තුලම උන්වහන්සේ සසරෙහි කරන ලද කුසල බලයේ පාරමිතා ශක්තිය නිසා උන්වහන්සේ ධානය උපදවාගෙන දිබ්බ චක්කු ඥානය උපදවා ගත්තා. ඒ කියන්නේ දිවස ඇති කරගත්තා. ඒ අනුරුද්ධ හාමුදුරුවන්ගේ දිබ්බ චක්කු ඥානය අවශේෂ භික්ෂූන් වහන්සේලාගේ දිවස්ස වගේ සල්ප ප්‍රමාණයක පැතිරී පවතින්නක් නොවේ දසදහසක් සක්වල මුළුල්ලේ විනිවිද දකින්නට පුළුවන් දිබ්බ චක්කු ඥානයක් අනුරුද්ධ හාමුදුරුව ලැබුවා. ඒ විදිහේ විශේෂ ඥානයක් ලබන්නට හේතුුනේ උන්වහන්සේ සසර ගමනේහි දිවස්සැත්තවුන් අතරින් අගතැන්පත් වීමේ ප්‍රාර්ථනා ඇති කරගෙන සසරෙහි ඒ සඳහා සුදුසු කුසල් සම්පාදනය කරගෙන පැමුණුණු කෙනෙක්. ආලෝක පූජාවන් පවත්තලා තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව වෙනුවෙන් පූජාවන් පවත්තලා ඒ ප්‍රඥාව පිළිබඳව නැවත නැවත උනන්දු වෙලා ඒ වගේම සතර සතිපට්ඨානය තුලින් මනස පුහුණු කරලා යලි යලිත් ඒ ප්‍රඥාව විවිධ පැතිවලින් පුරුදු පුහුණු කිරීම වගේම සසරෙහි බොහෝ අවස්ථාවල දිබ්බ චක්කු ඥානය උපදවා ගනිමින් එය පුරුදු පුහුණු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට උන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය ලබන්නට සමත් වුණා. අනුරුද්ධ හාමුදුරුව පැවිදි වුණු ඒ මුල් අවස්ථාවෙම එහෙම නැත්නම් මුල් වර්ෂය තුලම මුල් වස් කාලය තුලම උන්වහන්සේගේ සාංශාරික හුරු පුරුදු අවදි කරගෙන උන්වහන්සේ ධාන සමාපත්තිය ආදියට සමවදෙමින් මේ කියන දිබ්බ චක්කු ඥානෙ උපදවා ගත්ත දසදහසක් සක්වල විනිවිද දකින්නට පුළුවන් ආකාරයට එහෙම උපදවාගෙන උන්වහන්සේ දිනක් සරියුත් මහරහතන් වහන්සේ වෙත පැමිණුණා. පැමිණිලා අනුරුද්ධ හාමුදුරුවෝ සිහිපත් කරනවා ආශ්මත් සාරිපුත්‍රයනි මට දසදහසක් සක්වල විනිවිද දකින්නට පුළුවන් විදිහේ දිබ්බ චක්කු ඥානයක් පවතිනවා. ඒ මගේ ඥානය මේ මනුස්ස ඇස ඉක්මවා පවතින දිව්‍යමය ඇසක් මට පහළ වුණා. ඒකයි දිබ්බ චක්කු කියලා කියන්නේ. දෙවියන් කොහොමද ලෝකය විනිවිද දකින්නේ? ඒ දෙවියන්ට හා සමානව යම්කිසි මිනිස්සෙකුට විනිවිද බොහෝ දුර ඇති රූප දකින්නට පුළුවන් ආකාරයෙන් Tamanගේ මනස සකසා ගන්නට පුළුවන් ද ඒක තමයි දිවැස දිබ්බ චක්කු ඥානය කියලා හඳුන්වන්නේ. එතකොට මේ මනුස්ස ඇස ඉක්මවා පවතින මේ දිව්‍ය චක්සුස මට පහළ වෙලා තියෙනවා. ඒ දිව්‍ය චක්සුසෙන් දසදහසක් සක්වල විනිවිද දකින්නට පුළුවන්. ඒ බඳු හැකියාවක් මට තියෙනවා. ඒ වගේම ස්වාමීනි මගේ මනස නිරන්තරයෙන් හොඳ වීරයකින් යුක්තයි. උදාසීන වෙන්නේ නැහැ. ඒ වගේම හොඳ සිහි කල්පනාවෙන්මයි හැම විටම කටයුතු කරන්නේ. අසහියෙන් මුලාවෙන් මම කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම මගේ මනස හැම විටම හොඳට ඒකාග්‍ර වෙලා පවතිනවා චිත්ත ඒකාග්‍රතාවය මම හොඳට පුහුණු කරගෙන තියෙනවා. ඒ වගේම කායික වශයෙන්ුත් මම හොඳට කාය පස්සද්ධිය, ඒ කියන්නේ සැහැල්ලු බව මම හොඳින් පවත්වා ගන්නවා. ස්වාමීනි මේ කියන ගුණාංග සියල්ලක්ම මට පවතිනවා. නමුත් තවමත් මගේ මනස මේ ආශ්‍රවයන්ගෙන් නිදහස් කරගන්නට බැහැ. මේ උපාදානයන්ගෙන් නිදහස් කරගන්නට බෑ. ඒ කියන්නේ තවමත් මම නිවන් අවබෝධ කළේ නැහැ. එතකොට අර විදිහේ දසදහසක් සක්වල විනිවිද දකින්නට තරම් දිබ්බ චක්කු ඥානයක් පවතිනවා. ඒ වගේම නිරන්තරයෙන් අවදි කරගත්තු ආරම්භ කරන ලද පවත්වාගෙන යන වීරය, සිහිය, ඒකාග්‍රතාවය සහ කායික මානසික සැහැල්ලු බව පවතිනවා. මේ සියල්ලක් තියෙද්දිත් කුමක් නිසාද මගේ මනස මේ ආශ්‍රව ධර්මයන්ගෙන් නොමිදෙන්නේ? කුමක් නිසාද මට මේ මගේ මනස කෙලස් ධර්මයන්ගෙන් නිදහස් කරගන්නට බැරි වෙන්නේ කියලා අනුරුද්ධ හාමුදුරුව සරියුත් හාමුදුරුවන්ගෙන් විමසුවා. සරියුත් හාමුදුරුව කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයෙහි ප්‍රඥාවන්තයින් අතර අගතෙන්පත් උත්තමය. ධර්මසේනාධිපති කියන විශේෂ නාමයෙන් උන්වහන්සේ හඳුන්වන්නේ මේ ධර්මයේ පිළිබඳව තථාගතයන් වහන්සේ හැරුණකොට මහා විචක්ෂණ බවකින් ගැඹුරු ප්‍රඥාවකින් විනිවිද දකිමින් අන් අයට පහදා දීමේ හැකියාවක් සරියුත් මහරහතන් වහන්සේ සතුව පැවත. ඒ බඳු උතුමෙක් වෙත ගිහිල්ලා තමයි මේ අනුරුද්ධ හාමුදුරුව මේ කාරණය අහන්නේ ස්වාමීනි මේ තරම් හැකියාවන් තිබිලත් ඇයි මගේ මනස මේ කෙලෙස් ධර්මයන්ගෙන් නිදහස් කරගන්නට බැරි වෙන්නේ? දැන් මේ කාරණය හොඳ හොඳ කරුණක් අපි හැම කෙනාටම අවධානය යොමු කරන්නට සමහර වෙලාවට අද ಗುಣධම් වඩන භාවනා කරන බොහෝ දෙනාටත් එබඳු ගැටලු මතුවෙනවා මේ ස්වභාවයෙන්ම නොවුනත් ඊට සමාන විදිහේ ගැටලු බොහෝ දෙනෙක් සතුව පවතිනවා. අපි මෙච්චර කාලයක් භාවනා කරනවා. ඒ වගේම අපේ සිත එකඟ වෙනවා. අපි මෙච්චර වෙලාවක් සමාධිගත වෙලා ඉන්නවා. නමුත් ඇයි අපට නිවන් දකින්නට බැරි? එහෙම නැත්නම් මෙතෙක් කාලයක් මේ මේ පිරිස ගුණධම් වඩනෝ නමුත් ඇයි සෝවාන් වෙච්චයි රහත් වෙච්චයි ඒ අතර නැත් මෙහෙම ප්‍රශ්න එක එකනා සමාජයේ මතු කරනවා. ඉතින් එහෙම මතු කරන්නේ ඒ හැබෑව දැනගෙනමත් නෙමෙයි. නමුත් Taman පිළිබඳව ප්‍රකාශ කරන කාරණාවලදී ඒ අය අවංකවම දකිනවා මෙච්චර කාලයක් අපි ගුණධම් වඩලා තියෙනවා ඒත් මේ කෙලස් ධර්මයන්ගෙන් සම්පූර්ණයෙන් මනස නිදහස් කරගන්න බැරි වෙන්නේ කොමක් නිසාද? ප්‍රඥාවෙන් දකිනකොට සිහි කල්පනාවෙන් දකිනකොට කෙනෙකුට ඒ වගේ දුබල තැන් පෙනෙන්නට පටන් ගන්නවා. හැබැයි සමහර කෙනෙක් අර විදිහට Taman තුල ඇති වෙන යම්කිසි ගුණයක්ම පාදක කරගෙන ඒකත් එක්කලා මුලා වෙලා දැන් අපි කෙලස් ධර්මයන්ගෙන් නිදහස් වෙලා කියලා හිතාගෙන ඉන්නත් පුළුවන් වැරදි විදිහට. ඒකට කියනවා අධිමානයයි කියලා. අධිමානය කියලා කියන්නේ තමන් ළඟ නැති ධාන අභිඥා මාර්ගඵලාදිය තමන්ට තියනවා කියලා වරදවා වටහා ගන්න. එතකොට ඒක ලෝකේ රවට්ටන්නටම නෙමෙයි තමන්ම රැවටිලා. අර වංචක ධර්මයක් හැටියට. එතකොට තමන්ම රැවටිලා නිසා තමන් හිතාගෙන ඉන්නවා දැන් තමන් කෙලස් නැසලා. එහෙම හිතාගෙන අන් අයට ඒක ප්‍රකාශ කරනවා. එතකොට එහෙම වෙන්නේ අර සිහි කල්පනාව ප්‍රඥාව ප්‍රත්‍යවේක්ෂා ඥානය හරියට මෙහෙවන්නේ නැති නිසා. කෙලස් ධර්ම තියනවා සූක්ෂම විදිහට නමුත් Taman දකින්නට සමත් වෙන්නේ නැහැ. මෙතනදී අනුරුද්ධහාමුදුරෝ හොඳ සිහි කල්පනාවෙන් හිටිය නිසා හොඳටම වීරය අවදි කරගෙන කායික මානසික සැහැල්ලුව ඇති කරගෙන සිත ඒකාග්‍ර කරගෙන මේ Tamanගේ මනස දිහා බලන්නට උත්සාහවත් වෙන නිසා උන්වහන්සේට පෙනෙන්න ගන්නවා මේ හැම හැකියාවක්ම මගේ තුල තිබුණට මොකක් හරි හේතුවකින් මගේ මනස මේ කෙලෙස් ධර්මයන්ගෙන් නිදහස් වෙන්නේ මේවා උපාදාන කරගෙන තියෙන ස්වභාවයෙන් මනස ගලවා ගන්නට පහසු නැහැ කියලා උන්වහන්සේ දකිනවා. ඒ නිසා තමයි මේ කාරණය ධර්මසේනාධිපති සරියුත් හාමුදුරුවෝ සමග සාකච්ඡා කරන්න. එතෙන්දි සරියුත් හාමුදුරුවෝ හරි වටිනා විග්‍රහයක් කරනවා උන්වහන්සේගේ මේ ප්‍රකාශනය පිළිබඳව. අනිත් බොහෝ දේවල් එක්කලා නෙවෙයි දැන් මේ අනුරුද්ධ හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවොත් එක්කලා ඇවිදින් කිව්ව කරුණු ටිකම පදනම් කරගෙන සරියුත් හාමුදුරුවෝ හොඳ ධර්ම විග්‍රහයක් කරලා දෙනවා මෙන්න මේ නිසයි ඔබ වහන්සේගේ මනස මේ කෙලෙස් ධර්මයන්ගෙන් නිදහස් කරගන්නට බැරි වෙනවා. එතෙන්දි සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා ආශ්මත් අනුරුද්ධයනි දැන් ඔබ කියවනේ මට manussත්වයේ ඉක්මවා යන දසදහසක් සක්වල විනිවිද දකින්නට පුළුවන් මහත් වූ දිවසක් තියෙනවා කියලා. ඔබ එහෙම හිතනකොට ඔබ එහෙම කල්පනා කරනකොට ඒක තමයි ඔබේ මාන්නය වෙන්නේ. ඒ මාන්නෙන් ඔබේ මනස නිරන්තරයෙන් සැලෙනවා. ඒ මාන්නය ඔබේ මනසේ පවතින තාක්කල් ඔබට ආශ්‍රව ධර්මයන්ගෙන් කෙලස් ධර්මයන්ගෙන් මනස නිදහස් කරගන්නට බෑ. ඊළඟට ඔබ වහන්සේ දැන් කිව්වනේ මට වීරිය තියනවා මගේ මනස කුසීත වෙන්නේ නැහැ ඒ වගේම මට හොඳට සිහිය පවතිනවා හැම මොහොතකම මගේ මනස සිහිමුලාවෙන් පවතින්නේ නැහැ ඒ වගේම මම හොඳට මනස ඒකාග්‍ර කරගන්නවා. මගේ මනසේ වික්ෂිප්ත බවක් නැහැ. කායික මානසික සැහැල්ලුව තියනවා කියලා ඔබ දැන් සඳහන් කළානේ. එහෙම හිතනකොට, එහෙම කල්පනා කරනකොට ඔබේ මනසෙහි උද්දච්චය පහළ වෙනවා. ඒ උද්දච්චයෙන් ඔබේ මනස නිරන්තරයෙන් සැලෙනවා. ඒ දුබලකම ඒ ක්ලේශ ධර්මයේ තියෙන තාක්කල් ඔබට මේ ආශ්‍රව ධර්මයන්ගෙන් සිත නිදහස් කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ සඳහන් කරනවා දැන් ඔබ වහන්සේ මා සමග කිව්වනේ දැන් මට මේ සියලු හැකියාවන් තිබුණා වුණත් ආශ්‍රවයන්ගෙන් සිත මුදවා ගන්නට බෑ උපාදානයන්ගෙන් මනස නිදහස් කර ගන්නට බෑ කියලා අන්න ඒ විදිහට හිතනකොට ඔබ වහන්සේගේ මනසෙහි කුක්කුච්චේ පහළ වෙනවා. ඒ කියන්නේ පසුතැවීම. ඒ පසුතැවීම ඔබේ මනසේ තියෙන තාකල් ඔබට ආශ්‍රව ධර්මයන්ගෙන් කෙලස් ධර්මයන්ගෙන් මනස නිදහස් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ආශ්මත් අනුරුද්ධේනේ මේ මාන්නෙන් මේ උද්දච්චයෙන් මේ කුක්කුච්චයෙන් ඔබේ මනස ඈත් කරගෙන ඔබ ඔය සිහිපත් කරපු හැටියට මට මෙහෙම දසදහසක් සක්වල දකින්නට තරම් විනිවිද දක්නා වූ දිවසක් තියනවා කියලා ඒකෙන් මාන්නය උපදවා ගන්නේ නැතිව ඒ වගේම මට මේ මේ හැකියාවන් තියෙනවා මගේ මනස මේ මේ මට්ටමේ තියෙනවා කියලා උද්දච්ච භාවයක් සැලෙන බවක් ඇති කරගන්න නැතුව ඒ සියලු හැකියාවන් තිබිලත් මට තාම කෙලස් නසා ගන්නට බැරි වුණානේ කියන පශ්චාත්තාවපයක් නැතිව ඒ සියල්ල පසෙකින් තියලා ඒ සියල්ල ගැන අවධානය නොයොදවා ඔබ වීරය කරන්න නිවන කෙරෙහි සිත අලවාගෙන එවිට ඔබට මේ කෙලෙස් ධර්මයන්ගෙන් උපාදානයන්ගෙන් සිත නිදහස් කරගන්නට පුළුවන් වෙනවයි කියලා සරියුත් හාමුදුරුව උපදෙස් දුන්නා. දැන් එතකොට මෙතනදී ආශ්‍රව ධර්ම කියලා කියන්නේ අපේ සසරෙහි නැවත නැවත මේ භවයේහි අලවා තබන කාම භව දිට්ටි අවිජ්ජා කියන මේ ක්ලේශ ධර්මයන්ට තමයි ආශ්‍රව ධර්ම කියන්නේ ආශ්‍රව කියන වචනේ තේරුම නැවත නැවත පැසවෙනවා අර යම් කිසි දෙයක් එක තැනක පල් වෙනකොට නැවත නැවත ඒක පල් වෙවි පල් වෙවි එහිම කැකෑරෙන්න වගේ මේ සමහර ක්ලේශ ධර්ම තියෙනවා අපි මේ සසර ගමනේහිම නැවත නැවත පල් කරනවා. එතනින් ගොඩ එන්නට දෙන්නේ නැහැ. ඒබඳු ක්ලේශ ධර්ම තමයි ආශ්‍රව කියලා කියන්නේ. කාමය ඒබඳු ආශ්‍රව ධර්මයක්. ඒ වගේම භවය කියන්නේ නැවත නැවත පවතින්නට තියෙන කැමැත්ත ඒබඳු ආශ්‍රව ධර්මයක්. ඊළඟට දිට්ඨිය සක්කාය දිට්ඨිය ඇතුළු ඒ වැරදි දෘෂ්ටීන්හි එල්බ ගැනීම පුද්ගලයෙකුට ආශ්‍රව ධර්මයක් හැටියට නැවත නැවත මේ භවයේහි පවතින්නට හේතු වෙනවා. ඊළඟට අවිජ්ජා කියලා කියන්නේ නොදනුවත් භාවයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ හරියට විනිවිද නොදක්නා බව. එතකොට මේ කරුණ තමයි ආශ්‍රව කියන්නේ. එතකොට අනුරුද්ධහඳුරෝ මෙතෙන්දි පැහැදිලි කරන්නේ මේ ආශ්‍රවයන්ගෙන් මට සිත නිදහස් කරගන්න බෑ. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන. එතකොට උපාදානයයි කියලා කියන්නේ ඒවා දැඩිව ග්‍රහණය කරගෙන අල්ලාගෙන ඉන්නවා. එතකොට දැන් උන්වහන්සේ පැහැදිලි කරන්නේ මේ ආශ්‍රව ධර්මයන්ගෙන් සිත නිදහස් කරගෙන උපාදානයන්ගෙන් නිදහස් කරගන්න විදිහක් නැහැ. එතකොට සරියුත්හාමුදුරුව පැහැදිලි කරලා දෙනවා ඒකට හේතුව තමයි මේ මට මේ මේ ධානය තියෙනවා මේ අභිඥාව තියෙනවා මේ දිවස තියෙනවා කියලා හිතනකොටම අන්න අපට නොදැනීම අර කාමාශ්‍රව අපි කැමති දේවල් එක්කලා අපේ මනස බැඳිලා තියෙනවා. එතකොට භවආශ්‍රව ඒවත් එක්කලා නැවත නැවත පැවතීමේ කැමැත්තක් අපේ මනසෙහි අපිට නොදැනීම මතුවෙනවා. එතකොට දිට්ඨිආශ්‍රව. එතකොට මම තමයි මේ විදිහට උපදවාගෙන ඉන්නේ මේ දිබ්බ චක්කු ඥානය එතකොට අන්න අයට වගේ නෙමෙයි මට මේ හැකියාව තියෙනවා කියලා හිතනකොට අන්න එතන අපිට නොදැනීම ඒ හරහා මාන්නයක් හටගන්නට පුළුවන්. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ ඒ සංස්කාර ධර්මයන්ගේ nissaratwe හරියටම විනිවිද දකින්නට බැරි වෙනකොට අපි ඒවා පිළිබඳව යම්කිසි ඇගීමකට ලක් කරනවා. ඒ සංස්කාර ධර්මයන් මොනම හෝ ඇගීමකට හොඳයි කියලා හරි නරකයි කියලා හරි ඇගීමකට ලක් කරන තාක්කල් ඒවායින් අපේ මනස ගලව ගන්නට පහසු නැහැ. එතකොට මෙන්න මේ ස්වභාවය නිසා මේ ආශ්‍රව ධර්මයන්ගෙන් අනුරුද්ධහාමුදුරන්ගේ මනස වෙන් කරගන්නට උන්වහන්සේ සමත් වෙන්නේ නැහැ කියන බව හේතු යුක්ති සහිතව සරියුත් මහරහතන් වහන්සේ මෙතනදී පැහැදිලි කරලා දෙනවා. එතකොට මෙහෙම පැහැදිලි කරලා දුන්නට පස්සේ උන්වහන්සේ ඒ සරියුත් හාමුදුරුවෝ දීපු උපදේශය කර්මස්ථානයත් අරගෙන භාවනා කරන්නට කියලා වැඩම කරනවා එක්තරා වනලැහැබකට. එතකොට එතෙන්දි තමයි උන්වහන්සේට අර මහා පුරුෂ විතර්ක උපදින බව මේ සූත්‍රයේහි පැහැදිලි කරන්නේ. එතකොට දැන් අපිට වැදගත් වෙනවා මෙතනදී තව ටිකක් අපේ අවධානය යොමු කරලා බැලීම සරියුත් හාමුදුරුව විසින් මේ පහදා දුන්නු කාරණා තුන පිළිබඳව. ඒ කියන්නේ තමන් සතුව තියෙන හැකියාව දකිනකොට ඒ කාරණේම මාන්නයක් හැටියට අපේ මනසේ මතුවෙන්නට පුළුවන්. ඒ වගේම අපි සතුව තියෙන යම් යම් ගුණාංග පිළිබඳව අපි උදම්මනනකොට අපට යම්කිසි ප්‍රීතියක් හටගන්නකොට ඒකම අපට නොදැනී උද්දච්චයක් වෙන්නට පුළුවන්. ඒ වගේම අපි නොලැබූ කාරණයක් පිළිබඳව අපට අත්පත් කරගන්නට බැරි වුණු දෙයක් පිළිබඳව ඒ වගේම අපේ අපේක්ෂාවක් සමෘද්ධිමත් නොවීම පිළිබඳව අපි නැවත නැවත හිතනකොට අපට නොදැනීම කුක්කුච්චේ පහළ වෙන්නට පුළුවන්. එතකොට මේ කරුණු අපි දකිනවා අද සමාජයේ අපි බොහෝ දෙනාට යම්කිසි දහමක් ප්‍රගුණ කරලා ඒකෙන් ප්‍රතිඵල ලබන්නට නිරන්තරයෙන් බාධා කරන ධර්ම හැටියට මාන්නය උද්දච්චය සහ කුක්කුච්චය. මාන්නය කියලා කියන්නේ මැන බලන ස්වභාවය. Taman සහ අනුන් සංසන්දනය කරමින් බලනවා. ඒ සංසන්දනය කරලා බලනකොට මම අනිත් අයට වඩා උසස් කෙනෙක් මම එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කියලා Tamanට හිතෙනකොට එතෙන්දී ඇතිවෙන ඒ ස්වභාවයට කියනවා සෙය්‍යමානය. Taman අන් අයට වඩා උසස් කොට ගැනීම. අපේ රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ සිහිපත් කරනවා හරියට නිකන් අහක දාන කෙසෙල්ලෙල්ලක් වගේ පොල්ලෙල්ලක් වගේ එහෙම ඉවත දාන්න සුදුසු කෙනෙක් නෙමෙයි මම කියන්නේ. මම බොහොම ගරු සම්භාවනා ලැබිය යුතු මේ මේ තරාතර මේ හැකියාවන් තියෙන මේ නිලතල තියෙන මේ බලපුලුවන්කාරකම් තියෙන මේ මේ දැනුගත්කම් තියෙන මෙහෙම කෙනෙක්. ඒ නිසා මං එහෙම එසේ මෙසේ කෙනෙක් නොවේ කියලා අන් අය සමග නිලතල සමග දැනුගත්ම් සමග හැකියාවන් සමග පළපුරුද්ද සමග දැනුම සමග තරාතිරම් සමග කුලය සමග මේ මොනවා හරි එක්කලා සංසන්දනය කර කර තමනුත් අනුනුත් මැන බලනවා. එහෙම මැන බලනකොට අන් අයට වඩා තමන් විශිෂ්ටයි කියලා තමන් හිතා ගන්නකොට එතන ඇති වෙනවා සියමානයක්. ඊළඟට සදිසමානයි කියලා කියන්නේ එහෙම මැනලා බලනකොට අනුන් සහ තමන් අතර යම් යම් සමානකම් තමන්ට පෙනෙනවා නම් ඒගොල්ලොත් මිනිස්සු මාත් මිනිස්සෙක්. එතකොට ඒගොල්ලන්ටත් අතපය තියෙනවා මටත් අතපය තියෙනවා මටත් මේ විදිහේ දැනුගත්කම් තියෙනවා ඒගොල්ලන්ට තියෙන විදිහටම මේ විදිහට එකින් එක එකින් එක බලබලා අපි සංසන්දනය කරනකොට අපට අනිත් අයත් එක්ක කරට කර අපිත් ඉන්නවා වගේ පෙනෙනවා නම් අන්න එතනදී ඇතිවෙනේ මනබැලීමේ ස්වභාවය හඳුන්වනවා සදිසමානයයි කියලා. ඒ සමාන කොට දකිනවා. ඊළඟට තව සමහර කෙනෙකුට මතුවෙන්නට පුළුවන් හීනමානය වශයෙන්. ඒ කියන්නේ අනිත් අයත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඒගොල්ලන්ට මේ හැකියාවන් තියෙනවා අපට නම් ඉතින් ඒ හැකියාවන් නැහැ. ඒගොල්ලන්ට මේ මේ කුසල කුසල ධර්ම ඒගොල්ලෝ වඩලා තිනවා අපි එහෙම කුසල් වඩලා නැහැ. ඒගොල්ලෝ බොහෝ සසර ගමනේ හුරු පුරුදු ඇති කරගෙන තිනවා. අපිට ඉතින් එහෙම හුරුවක් පුරුද්දක් නැහැ. ඒගොල්ලෝ තාම තරුණයි. දැන් අපි හොඳටම වයසට ගිහිල්ලා. මෙන්න මේ වගේ අර යම් යම් කාරණා සංසන්දනය කරලා දකිනකොට අපිට නොදැනීම අපි අන් අයට වඩා පල්ලෙහා මට්ටමකයි ඉන්නේ කියන හැඟීමක් තහවුරු වෙන්න පුළුවන්. ඒක හඳුන්වනවා හීනමානයයි කියලා. එතකොට අනුත්ය සමග තමන් සංසන්දනය කරද්දී ඇතැම් විට තමන් ශ්‍රේෂ්ඨයි කියලා හැඟෙන්න පුළුවන්. ඒක සෙයමානයයි. ඇතැම් විට තමන් සමානයි කියලා හැඟෙන්න පුළුවන්. ඒක සදිසමානයයි. ඇතැම් විට තමන් පහත් කියලා හැඟෙන්න පුළුවන්. ඒක හීනමානයයි. මේ ඇතිවෙන තුන්ආකාර මාන්නයම අපේ මනසට බාධා කරනවා අපිට නිවැරදිව මනස හඳුනාගෙන කුසල් දහම් වඩන්න. මොකද එතෙන්දී හැමතිස්සෙම සංසන්දනය කරමින් අනුන් කරන කියන දේවල් එක්කලා පෑහෙන්නට තමයි උත්සාහ කරන්නේ. එතකොට මේ ඇති වෙන මාන්නයත් යථාවමාන අයථාවමාන කියලා දෙවිධයකින් ඇති වෙනවා. ඒ කියන්නේ සැබෑ මාන්නය සහ බොරු මාන්නය. යථාවමානය කියලා කියන්නේ හැබෑම මාන්නය. අයථාවමානය කියන්නේ බොරු මාන්නය. මෙතන හැබෑ මාන්නය කියලා කියන්නේ තමන් ළඟ තියෙන කරුණු දිහා බලලම තමයි මනින්නේ. ඒක නිකන් වංචනික විදිහට බොරුවක් කරනවා නෙමෙයි. ඇත්තටම තමන් එහෙම දකිනවා මගේ ළඟ මේ ගුණය තියෙනවා. දැන් අනුරුද්ධ හාමුදුරුව මෙතනදි කියන්නේ ආයුෂ්මත් සාරිපුත්තේනි මට සාමාන්‍ය මනුස්ස ඇස ඉක්මවා ගිය දිවස පහළ වුණා දසදහසක් සක්වල විනිවිද දකින්න පුළුවන්. එතකොට මේක මේ බොරුවක් මායාවක් මවාගත්තු එකක් නෙමෙයි. උන්වහන්සේට සැබවින්ම සසරේ පුහුණු කරගත්තුවේ පුහුණුවත් එක්ක මේ ජීවිතේ අරහත්ත්වයටපත් වෙන්නට කලින්ම ඒ දිබ්බචක්කු ඥානෙ ඒ ආකාරයෙන් ඉපදුනා. එතකොට ඒක ඇත්තක්. හැබැයි මේ ඇත්ත කාරණේ පදනම් කරගෙන උන්වහන්සේ තමන් අන්නාත් එක්කලා වෙන්කොට මැන ගන්නවා. අනිත් අයට නැති සුවිශේෂ හැකියාවක් මට තියෙනවා. අන්න එහෙම දකිනකොට ඒ තියෙන කාරණේම පදනම් කරගෙන තමන් අන් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හැඟෙනවා. දැන් එතකොට සරියුත් හාමුදුරුව මෙතෙන්දි පහදලා දෙන්නේ ඒක ඇත්ත කාරණයක් තමයි. හැබැයි ඇත්ත කාරණේ පදනම් කරගෙන හරි සංසන්දනය කරන්න ගිය ගමන් ඒ මාන්නෙන් අපේ මනස ආවරණය වෙනවා. එතනදී අපට ඒක නිවන් දැක ගන්නට බාධාවක්. අපට කරුණු නිවැරදිව වටහා ගන්නට යථා ස්වභාවයට පැමිණෙන්නට එයම බාධකයක් වෙනවා. අර මින් පෙර දිනකත් ධර්ම දේශනාවකදී අපි සිහිපත් කළේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් Tamanගේ ගෝල භික්ෂුන් වහන්සේලාට කර්මස්ථාන දුන්නා. ඒ හැම දිනාම භාවනා කරලා අරහත්ත්වයටපත් වුණා. 30000ක් ගෝල බාල හාමුදුරුවරු සියලු දෙනාම රහත් වෙලා. නමුත් ගුරු හාමුදුරුවෝ තාම ප්‍රතඥයි. ඊපස්සේ එක් අවස්ථාවක ඒ ගෝල ස්වාමීන් වහන්සේ නමක් අර ගුරු හාමුදුරුව ළඟට ඇවිල්ලා වැඳලා කියනවා ස්වාමීනි මට පුළුවන්ද ඔබ වහන්සේගෙන් සුදුසු කර්මස්ථානයක් ලබා ගන්න. එතකොට සුදුසු උපදේශයක් ලබා ගන්න. පස්සේ ගුරු හාමුදුරුවෝ කියනවා දැන් ඒකට වෙලාවක් නැහැ. මේ මේ හාමුදුරුන්ට උපදෙස් දෙන්න තියෙනවා. දැන් මොකද ගුරු හාමුදුරුවෝ දන්නවා මේ හාමුදුරුවෝ රහත් වෙලා කියලා. ඉතින් ආයේ උන්වහන්සේට ආයේ උපදෙස් දී ඉන්න කාලේ ගත කරන්න ඕන. තව රහත් නොවිච්ච අය ඉන්නවා. ඒගොල්ලන්ට ඒ උපදෙස් දෙන්න කාලෙ වෙන් කරන්න. ඊට පස්සේ එහෙමනම් අහවල් වෙලාවේ පුළුවන්. ඒ වෙලාවෙත් ඉඩක් නැහැ. එහෙනම් අහවල් වෙලාවේ පුළුවන්. මෙහෙම මෙහෙම අහපු හැම මොහොතකම ගුරු හාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කළා. ඒ වෙලාවට ඉඩක් නැහැ. අසවල් අසවල් භික්ෂූන්ට උපදෙස් දෙන්න තියෙනවා, මඟ පෙන්වන්න තියෙනවා. එතකොට අර ගෝල හාමුදුරුවෝ කියනවා අනේ ඔබ වහන්සේ හරියට මේ දොරකඩ තියෙන පාපිස්ස වගේ අනිත් ඔක්කොගේම කුණු දුවිලි පිහනවා. නමුත් ඔබ වහන්සේ තාම කුණු ගොඩේ. මෙහෙම කියලා උන්වහන්සේ 이르දියෙන්ම වැඩිය. එතකොට අර ගුරු හාමුදුරන්ට පොඩි චිත්ත સંతాපයක් ඇති වුණා අර කියපු කාරණයක් එක්කලා අර ඇනුම් පදයක් එක්කලා ඇත්තටම එහෙම කිව්වෙම ගුරු හාමුදුරන්ට යම්කිසි සංවේගයක් ඇති කරවන්න. එතකොට තමයි තමන් තාම රහත් වෙලා නැහැ කියන බව උන්වහන්සේ දැකගන්නේ. ඉතින් ඇත්තටම ඒ ඇති කරපු සංවේගය නිසා ගුරු හාමුදුරුවෝ තේරුම් ගත්තා තාම එහෙමනම් මම කෙලස් නැසලා නැහැ. යම්කිසි නුරුස්නා බවක් අමනාපයක් මේ මතුවෙන්නේ ඒ නිසායි. එහෙම හිතනකොටම උන්වහන්සේ කල්පනා කළා ඉතින් මේ 30000ක් භික්ෂුන් වහන්සේලා රහත් කරපු මට රහත් වෙනවා කියන එක මහ බරපතල දෙයක් නෙමෙයි. ඒ නිසා දින 3ක් ඇතුළත මම රහත් වෙලා ආපහු එනවා කියලා හිතාගත්තා. එහෙම හිතාගෙන උන්වහන්සේ ඒ අසල තිබිච්ච වන ලැබක ගල් වෙනකට වැඩම කළා. දවස් 3ක් ඇතුළත රහත් වෙලා තමයි ආපහු එන්නේ. නමුත් දවස් 3 ගත වුණා උන්වහන්සේ රහත් උනේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ තීරණය කරගත්ත ඉදිරි වස් කාලයට කලින් මං කොහොම හරි රහත් වෙනවා. නමුත් එතෙක් භාවනා කළා උන්වහන්සේ රහත් උනේ නැහැ. ඊළඟට උන්වහන්සේ තීරණය කළා මේ වස් කාලය ඇතුළත මං කොහොම හරි රහත් වෙලා තමයි වස් පවාරණය කරන්නේ. ඒත් උන්වහන්සේ රහත් උනේ නැහැ. පස්සේ උන්වහන්සේ සතපෙන ඇඳ බිත්තියට හේතු කරලා තියලා අද ඉඳන් මම නිදාගන්නේ නැහැ. අද ඉඳන් හිට ගැනීම, වාඩි වීම, ඇවිදීම කියන ඉරියව් තුන විතරයි පවත්වන්නේ. ඒ ඉරියව් තුනෙන් විතරක් මම භාවනා කරලා කොහොම හරි ඉක්මනින් නිවන් දකින්නවා කියලා අදිෂ්ඨාන කරගෙන භාවනා කරනවා. වසරක් ගත වුණා, දෙකක් ගත වුණා, තුනක් ගත වුණා, ඒත් උන්වහන්සේ රහත් උනේ නැහැ. මේ විදිහට අවුරුදු 30ක් ගත වුණා. අන්තිමට උන්වහන්සේ මූණ හොදන්නේ නැහැ, නාන්නේ නැහැ මේ සියල්ල වර්ජණය කරලා උන්වහන්සේ භාවනා කරනවා කෙලස් ධර්ම ප්‍රහාණය කරන්න නිවන් දකින. නමුත් අවුරුදු 30ක් ගත වෙලත් උන්වහන්සේ එතනට පැමිණෙන්න බැරි දිනක් තමන් වහන්සේගේ ජීවිතය ගැන ආපහු හැරිලා කල්පනා කරලා බලනකොට උන්වහන්සේට මහත් වූ සංවේගයක් ඇති වෙනවා මෙච්චර රහතන් වහන්සේලා බිහි කරපු මට ඇයි රහත් වෙන්න බැරි වුනේ කොතනද වැරදුනේ එහෙම ආපස්සට ආපස්සට කල්පනා කරගෙන එනකොට දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාස වසරෙන් වසර ආපස්සට කල්පනා කරගෙන ආව නමුත් ඒ කිසිම තැනක අඩුවක් හොයන්නට බෑ අන්තිමට උන්වහන්සේ විහාරස්ථානයේ නික්මුණු තැන දක්වා ආපස්සට ආවර්ජනා කරලා බලනකොට තමයි උන්වහන්සේ දුටුවේ මේ රහත් වෙන එක මට තරම් අපහසු දෙයක් වෙන්නේ නැහැ මේ 30000ක් ගෝලබාලු රහත් කරපු මට රහත් වෙන එක අරුමයක් නෙමෙයි කියලා ඒ ඇතිවෙච්ච මාන්නෙන් තමයි මේ ආවරණේ ඇති වෙලා තියෙන්නේ. එතකොට මේක බොරුවක් නෙමෙයි උන්වහන්සේ සතුවේ හැකියාව තියනවා. නමුත් ඒ තියෙන හැකියාව අන් අයත් එක්ක සංසන්දනය කරලා දකිනකොටම අපට නොදැනීම අපේ මනසෙහි යම්කිසි ආවරණයක් හටගන්නවා. ඒ ආවරණය සූක්ෂම ධර්ම දකින්න බාධා කරනවා. එතකොට මේ වගේ සියුම් කාරණයක් ලෝකයේ තුල ගහ බැන ගන්නට අන් අය සමග දබර කර ගන්නට ඕලාරික විදිහෙන් මතුවෙන්නේ නැහැ. නමුත් දැන් මේ සියුම් විදිහෙන් මතුනත් අපට අර අවිද්‍යාව උපාදානයේ දුරු කරන්න ඒක බාධකයක් වෙනවා. ඒ නිසා මේ මාන්නය නැමැති කෙලෙස් ධර්මය දහමෙහි සඳහන් වෙන්නේ සෝවාන් වුණාට නැති වෙන්නේත් නැහැ. සකෘදාගාමි වුණාට මාන්නේ නැති වෙන්නේත් නැහැ. අනාගාමී වුණාට නැති වෙන්නෙත් නෑ අරහත් මාර්ගඥාණයෙන් තමයි මේ මානෙ නැමැති කෙලෙස් ධර්මෙන් සම්පූර්ණයෙන් දුරු වෙන්නේ. ඊට කලින් අපිට කරගන්නට පුළුවන් වෙන්නේ මාන්නේ අඩු කර ගැනීම පමණයි. සක්කාය දිට්ඨිය දුරු වෙනකොට මාන්නේ බොහෝ දුරට අඩු වෙනවා. සකෘදාගාමී අනාගාමී මාර්ගඵලවලට පැමිණෙනකොට තවත් දුරට ඒ මාන්නේ අඩු වෙනවා. හැබැයි අරහත්ත්වයට දක්වාම යම් ප්‍රමාණයකට අනිත් අය සමග සංසන්දනය කරන ගතිය පවතිනවා. ඉතින් ඒ ගතිය රහත් වෙන්නට බාධාවක් වෙනවයි කියන බව තමයි මෙතනදී සරියුත් හාමුදුරුව අනුරුද්ධ හාමුදුරුවන්ට පැහැදිලි කරලා දෙන්නේ. දැන් ඔබ වහන්සේට මේ දසදහසක් සක්වල විනිවිද දකින්නට පුළුවන් කියලා මේ හිතන එක එක බොරුවක් නෙමෙයි ඒක ඇත්තක්. ඒ ඇත්තක් වුණාට ඒ අන් අය සමග සංසන්දනාත්මකව එහෙම දකින්නට ගියතන ඒකම ග්‍රහණය කරමින් Tamanට ආශ්‍රව ධර්මයන්ගෙන් මිදෙන්නට තියෙන ඉඩකඩ ඇහිරිලා තියෙනවා. ඒ නිසා ඒක අයින් කරගන්න ඊළඟට දැන් තව කෙනෙකුට අයථාවමානයේ හැටියටත් එහෙම මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ Taman ළඟ එහෙම කිසිම ගුණයක් නැහැ. හැබැයි Taman තියනවා කියලා හිතාගෙන ඉන්නවා. අර අපි මුලින් සඳහන් කළා වගේ සමහර කෙනෙකුට අධිමානය ඇති වෙනවා. ඒ කියන්නේ මගේ ළඟ ධානයක් නැහැ නමුත් මට ධානයක් ලැබුණා වගේ හිතාගෙන ඉන්නවා. තමන් ළඟ අභිඥාවක් නැහැ අභිඥා තියනවා වගේ හිතාගෙන. තමන් සෝවාන් වෙලා නැහැ හැබැයි සෝවාන් වුණා වගේ හිතාගෙන ඉන්නවා. ඒතර එහෙම හිතාගෙන අනිත් අයත් එක්කලා සංසන්දනය කරනකොට ඒකට කියනවා අයත්තාව මානෙ නැති දෙයක් පදනම් කරගෙන. ඒක බොරුවක් පදනම් කරගෙන මිත්‍යාවක් මුලාවක් පදනම් කරගෙන තමයි ඒ මාන්නය එතන ඇති වෙලා තියෙන්නේ. එතකොට අනිත් අවස්ථාවල අර සදිසමාන හීනමාන කියන ඒවාත් ඔය විදිහෙන්ම මතුවෙන්නට පුළුවන්. සදිසමානය කියලා කියන්නේ සංසන්දනය කිරීම. සංසන්දනය කළා සමානයි කියලා දැකීම. එතකොට Taman ළඟ හැබෑවටම තියෙන කරුණ අන්න අයත් එක ඒගොල්ලන්ට මේ මේ උපාදි තියෙනවා මටත් ඒවා තියෙනවා. ඒගොල්ලන්ට මේ හැකියාවන් තියෙනවා මටත් තියෙනවා. ඒගොල්ලොත් මිනිස්සෙක් මාත් මිනිස්සෙක්. ඒතර මෙහෙම අපිට දකින්නට පුළුවන්. එහෙම දැකලා යම්කිසි කෙනෙක් හැබෑවට තියෙන කරුණ පදනම් කරගෙන මාන්නය ඇති කරගන්නවා නම් ඒකට කියනවා යථාව මානෙ. එහෙම නැති කරුණු නිසා නිකම් පුම්බගෙන එහෙම මාන්නය ඇති කරනවා නම් ඒකට අයථාව මානෙ. ඊළඟට හීන මානයත් එහෙමයි. Taman ළඟ ඇත්තටම නැති දේවල් ගැන හිතලා මගේ ළඟ මෙහෙම නැහැ කියලා Tamanට හීන මානයක් ඇති වෙනවා නම් ඒක යථාව මානය. ඇත්තටම සමහර ළඟ යම් යම් හැකියාවන් තිබුණා වුණත් ඒවා නිකන් නැතුවසේ සලකාගෙන ආයතේ ඒගොල්ලෝ එහෙම කළාට අපිට එහෙම කරන්න බෑනේ අපි කොහොම කරන්නද අපිට ඒ හැකියාවක් නැහැ අපිට ඒ කුසල බලය නැහැ අපිට ඉච්චර ඥාන ශක්තිය නැහැ අපිට ඉච්චර පළපුරුද්ද නැහැ කියලා අර තියෙනේවත් අකුලගෙන නිකන් හීනමානෙ ඇති කරගන්නවා. එතන තියෙන්නේ හැබෑවක් නෙමේ අයථාව මානය. එතකොට මේ తত্ত্বය බොහෝ කොට මේ නිවන් මාගේදී බොහෝ දෙනා තුල ප්‍රකට වෙනවා. සමහර වෙලාවට දැන් වයස්ගත වෙලා මේ ධර්මය Tamanට ලැබුණොත් එහෙම අනේ අපිට ඉතින් කොහොම කරන්නද දැන් මේ හැකියාවන් අපිට නැහැනේ අපිට තරුණ වයසේදීවත් මේවා ලැබුණා නම් අපිට කරන්න පුළුවන්නේ ඉතින් ඒ තරුණ අය හැකියාව තියන අය කරන විදිහට අපිට මේ ධහම දැන් පුහුණු කරන්න බැහැනේ. අන්න ඒ විදිහට එක්තරා හීනමානයක් ඇති කරගන්න අවස්ථා අපි ගොඩක් වෙලාවට දකිනවා. ඊළඟට සමහර වෙලාවට තරුණ වයසේදී මේ ධර්මයේ ලැබුණොත් අපි ඉතින් තරුණයෝනේ අපිට නොඑක් දුර්වලකම් තියෙනවානේ. ඒ නිසා අපිට මේක කරන්න බෑනේ කියලා ඒත් සමහර කෙනෙක් හීනමානය ඇති කරගන්න අවස්ථා තියෙනවා. කොහොම වුණත් සංසන්දනාත්මකව තමන් පල්ලෙහා මට්ටමකින් තියාගෙන කල්පනා කිරීම හීනමානයේ හැටියටයි මතුවෙන්නේ. දැන් සමහර කෙනෙක් මේක වරද්දවලා තේරුම් ගන්නවා නිහතමානී බව හැටියට. නිහතමානී බව කියලා කියන්නේ පින්නතුනේ යම්කිසි හැකියාවක් තියාගෙන ඒ හැකියාව අනුන්ට පෙන්වන්න සංසන්දනය කරන්න යන්නේ නැතිව ඒ අදාළ කාරණය සඳහා ඒ අවශ්‍ය සාධකයේ යොදවනවා. හැබැයි ලෝකෙට ප්‍රකාශ කරන්න ලෝකෙට පෙන්වන්න සංසන්දනය කරන්න යන්නේ නැහැ. තියෙන දේ තියෙන හැටියට තේරුම් අරගෙන අදාළ දෙයට යොමු කරනවා. එච්චරයි. එතන තියෙන්නේ මාන්නයක් නෙමෙයි. අපි ඒකත් මෙතනදී මනවින් තේරුම් ගන්න දැන් සමහර අවස්ථාවලදී බෝසතාණන් වහන්සේ පවා අන්න එක්කලා දේවල් සංසන්දනාත්මකව හඳුනා ගන්න උත්සාහ කරලා තිනවා. අර ආලාර කාලාම උද්දකරාම පුත්තාදී ඒ ශාස්ත්‍රවරු වෙත ගිය අවස්ථාවේ ගුරුවරු වෙත ගිය අවස්ථාවේ බෝසතාණන් වහන්සේ සංසන්දනාත්මකව දකිනවා මේ අයටත් සද්ධාව තියෙනවා මටත් සද්ධාව තියෙනවා මේ අයටත් සිල්වත් බව තියෙනවා මටත් සීලය තියෙනවා ඒ අයටත් සිහිය තියෙනවා මටත් සිහිය තියෙනවා ඒගොල්ලන්ටත් සමාධිය තියෙනවා මටත් සමාධිය තියෙනවා එහෙමනම් ඒ අය වැඩුණු තැනට මට වැඩෙන්න බැරි වෙන්න හේතුවක් නැහැ. දැන් මෙතන තියෙන්නේ අර සංසන්දනය කරලා මාන්නය ඇති කර ගැනීම නෙමෙයි ඒ කාර්ය සඵල කරගන්නට අවශ්‍ය සාධක බාධක වෙන්කොට හඳුනාගෙන. ඒ නිසා මේ සාධක මගේ ළඟ තියෙනවා අසවල් සාධක ඔහු ළඟ තියෙනවා කියලා එහෙම දැකීම මාත්‍රයම මාන්නයක් වෙන්නේ නැහැ. අපි මීට පෙර ධර්ම දේශනාවල විශේෂයෙන් පැහැදිලි කළා යම් ප්‍රතිපත්තියක් සම්පාදනය කරන්නට ඕන නම් ඒ ඵලය සාක්ෂාත් කරන්නට ඒ ප්‍රතිපදාව බාධක සාධක කියන දෙපැත්ත හරියට හඳුනාගෙන පුහුණු කරන්න ඕන. එතකොට මේ ඵලය ලබා දෙන සාධක මොනවද? ඒවා Taman ළඟ තියනවද? එතකොට මේ ඵලය ලබා ගන්නට බාධක වෙන කරුණු මොනවද? ඒවා Taman ළඟ තියනවද? තියනවා නම් ඒවා ඉවත් කරන්නට ඕනේ. අර සාධක පුහුණු කරන්න ඕනේ. එතකොට අපි කොහොමද මේවා දකින්නේ? තව කෙනෙක් ඒ බඳු ඵලයකට පත්වෙච්ච කෙනෙක් කොහොමද එතනට ගිහින් තියෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ මොන මොන සාධක පදනම් කරගෙන. උන්වහන්සේ මොනවද එතනදී බැහැර කළේ? එතකොට Tamanටත් බුදු වෙන්න ඕන නම් ඒ සාධක හඳුනාගෙන පුහුණු කරන්න ඕන. ඒක මන බැලීමක් හෝ මාන්නයක් කියලා ගන්නට පුළුවන් කමක් නැහැ. එතකොට අන් අය රහත් උනේ කොහොමද? රහත් වෙන්නේ අය පුහුණු කළේ කොහොමද මනස? එතකොට තන්ට යන්න අපි කොහොමද පුහුණු කරන්න ඇත්තේ? යම්කිසි දාර්ශනිකයෙක් ගත්තන් පස්සේ දාර්ශනිකයා ඒ தත්ත්වෙට තමන්ගේ දර්ශන පතය පුළුල් කරගත්තේ කොහොමද? එතකොට එතනට යන සාධක උනේ කොහොමද? අපි එතනට යනවා නම් කොහොමද යන්නේ? යම් කෙනෙක් යම්කිසි උගත්කමක් ඇති කරගත්තේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ යම් දියුණුවක් ඇති කරගත්තේ කොහොමද? මොනවද එතනට සාධක උනේ? මෙන්න මෙහෙම අපට විමසා බලන්නට පුළුවන් වෙන්න ඕන හේතු දකින්නට පුළුවන් ඒ හේතුඵල වශයෙන් විග්‍රහ කරලා බලා ගැනීම දැන ගැනීම මාන්නේ නෙමෙයි මාන්නේ වෙන්නේ සංසන්දනය කරමින්. ඒ කියන්නේ ඒ ප්‍රතිඵලයට අදාළව සාධක ගැනමන බැලීම අවශ්‍ය දෙයක්. දැන් මේ මාන්නය කියන්නේ ප්‍රතිඵලයට අදාළව නෙමෙයි පුද්ගලයෝ වශයෙන් අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි මම මෙහෙමයි කියලා සංසන්දනය කරන. එතන කිසිම පදනමක්. අර ඉලක්කයක් වෙත යනකොට අපි කරන්නේ ඉලක්කයට මේ මේවා තියෙන්න ඕන. එහෙම නැතුව ඉලක්කයට යන්න බෑ. ඒක අවශ්‍ය දෙයක්. ඒ නිසා නිහතමානී බව කියලා කියන්නේ එකක් හීනමානී කියලා කියන්නේ තව එකක්. නිහතමානී පුද්ගලයා තමන් ළඟ තියෙන සාධක හරියට හඳුනාගෙන අදාළ කාර්ය සඳහා යොදවනවා. ඒව ලෝකෙට පෙන්වන්න, ලෝකෙට කියාපාන, සංසන්දනය කරන්නට යන්නේ නැහැ. හැබැයි මේ මාන්නය ඇති කෙනා සෙය්‍යමාන වශයෙන්, හීනමාන වශයෙන්, සදිසමාන වශයෙන් ඒවා නැවත නැවත මනමන බලලා තමන්ගේ මනස ආවරණය කරගන්නවා. ඊළඟට සරියොත් හාමුදුරුව මෙතනදි පැහැදිලි කරනවා අනුරුද්ධ හාමුදුරුවන්ට ආශ්මතුනි දැන් ඔබ වහන්සේ කිව්වා මට වීරිය තියෙනවා මට හොඳට සිත එකඟ වෙනවා ඒ වගේම මට නිරන්තරයෙන් සිහිය තියෙනවා මගේ ගතසිත හොඳට සැහැල්ලුයි කියලා දැන් ඔබ වහන්සේ හිතනවා එහෙම හිතනකොටම ඔබ වහන්සේගේ මනසේ උද්දච්චය පහළ වෙනවා උද්දච්චය කියලා කියන්නේ කැළඹෙන ගතිය පෙරේරුකානේ මහානායක හාමුදුරු උදාහරණයකින් දක්වනවා මැටි ගුලියක් බිමට වැටුණෙන් පස්සේ ඒක හොඳට පොළව අල්ලගෙන හිටිනවා. නමුත් රබර් බෝලයක් බිම වැටුණෙන් පස්සේ ඒක අල්ලගෙන හිටින්නේ ඒක නිකන් නැවත නැවත ගැස්සි ගැස්සි පැන පැන යනවා. අන්න ඒ වගේ ඒකාග්‍රතාවයේ මනසෙහි ගොඩනගෙනවා නම් අරමුණ හොඳට පැහැදිලිව අරමුණ බදාගෙන අරමුණත් එක්කලා එකතු වෙලාම සැලෙන්නේ නැතුව පවතින. මේ උද්දච්චය නැමැති ක්ලේශ ධර්මයේ ඇති වෙච්ච ගමන් අර රබර් බෝලයක් පැන පැන යනවා වගේ අරමුණ ග්‍රහණය කරනවා නැවත වික්ෂිප්ත වෙනවා වෙනස් වෙනවා නැවත අරමුණට යනවා නැවත වෙනස් වෙනවා අන්න එහෙම සැලෙන ගතිය මනසෙහි ඇති වෙනවා එතකොට මේ සැලෙන ගතිය ඇති කරන්නේ මොකක් නිසාද අර කියන Tamanට මේ මේ ගුණාංග තියනවා කියලා දකිනකොට ඒකෙන් යම්කිසි ප්‍රීතියක් සතුටක් හටගන්න පුළුවන් හැබැයි ප්‍රීතිය සතුට ආදියත් උද්දච්චය ඇති කරන්නට හේතුවක් වෙනවා. දැන් භාවනා කරන බොහෝ දෙනා මේවා පිළිබඳව හුඟක් තේරුම් අරගෙන ඇති. අපි හුඟක් දෙනෙකුට ඒ වගේ අත්දැකීම් කතා බහ කරනකොට හුඟක් දෙනා අපි සමග කියනවා. භාවනා කරගෙන යද්දී මනස ඒකාග්‍ර වුණා කියලා දැනෙනකොටම ඒක දැනගත්තු ගමන් ආපහු සැනකින් කැළඹෙනවා. විශේෂයෙන් ওই සමත භාවනා කරන අය ඒ අත්දැකීම ලබනවා. යම්කිසි කසිනයක් වඩනකොට ආලෝක කසිනේ නම් ඒ ආලෝක කසිනේ ප්‍රගුණ කරගෙන යනකොට ආලෝක නිමිත්ත පෙනෙනකොටම ඇති වෙන ප්‍රීතියත් එක්කලා ඔක්කොම අතුරුදහන් වෙනවා. එතකොට අර ඇති වෙන දැන් හරි දැන් නම් හරි ගියා. ඔන්න දැන් නම් මම දැක්කා කියලා එහෙම හිතනකොටම එකපාරටම මනස කැළඹෙනවා. ඒ කැළඹීමත් එක්කලා අර ඔක්කොම අතුරුදහන් වෙලා ආපහු තමන් හිටපු තැනටම කඩා වැටෙනවා. ආය සෑහෙන කාලයක් වීර කරන්නට ඕන අර සමාධි නිමිත්ත එහෙම නැත්නම් අර ආලෝක නිමිත්ත මතු කරගන්න. දැන් එහෙම වෙන්නේ මොකක් නිසාද? හරි මට පුළුවන් දැන් නම් හරි ගියා කියලා ඇති වෙන මේ හැඟීමත් එක්කලාම අපේ මනස කලම්බනවා. එතකොට දැන් අනුරුද්ධහාමුදුරුවොත් මෙතනදී පැහැදිලි කරනවා දැන් මට හොඳට වීරිය තියෙනවා. මට හොඳට සිත එකඟ වෙනවා. මට හොඳට හිත සමාධිගත වෙනවා. මට කායික මානසික සැහැල්ලු බව තියෙනවා. දැන් මේවා මට මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා කියලා දකිනකොටම අපිට නොයැටුණාට එක්තරා ප්‍රමාණයකින් අපේ මනස ඒකත් එක්කලා කැළඹීමකටපත් වෙනවා. එතකොට සරියුත් හාමුදුරුව මේ සියුම් කාරණේ තමයි උන්වහන්සේට පැහැදිලි කරලා දෙන්නේ ආශ්මත් අනුරුද්ධයනි ඔබ එහෙම හිතනකොටම ඔබේ මනස කැළඹෙනවා. ඒ නිසා එතන ඔබේ මනස පවත්වා ගත්තොත් ඔබට තියෙන දෙයින් ප්‍රයෝජන ගන්න. දැන් මේකෙන් වරදවා වටහා ගන්න එපා පෙන්නතුන් මේකෙන් අදහස් කරන්නේ අපි ළඟ තියෙන දේවල් දකින්න එපා කියලා නෙමෙයි. එහෙම දකින්නේ නැත්නම් අපිට මේ ගමන යන්න බෑ. මගේ ළඟ මේ දුර්වලකම තියෙනවා මේ හැකියාව තියෙනවා මෙන්න මේ ගුණාංග තියෙනවා කියලා දැක්කේ නැතුව අපිට නිකන් අන්ධ ගමනක් යන්න බෑ ඉදිරියට. ඒ නිසා තමයි මම මුලින්මත් සඳහන් කළේ ඒ අරමුණට අදාළව සාධක බාධක අපි හොඳට හඳුනා ගන්නවා. ඒ සාධක බාධක හඳුනා ගන්න එක වෙනම කාරණයක්. හැබැයි ඒවා නැවත නැවත සිහි කර කර මට අරවා තියෙනවා මේවා තියෙනවා කියලා හිතමින් අර මනස කැළඹීමටපත් වීම තවත් කාරණයක්. අර මාන්නයම හේතු වෙනවා ඒ විදිහට කැළඹෙන්න. ඒ වගේම Tamanගේ මනසෙහි ඇති වෙන ප්‍රීතිය, සතුටම හේතු වෙනවා මනස කැළඹෙන්න. දැන් අපි දෛනික ජීවිතයේ ඕන කෙනෙක් අත්දකිනවා සමහර කරුණු පිළිබඳව අපිට ලොකු සතුටක් ඇති වුනහම අපිට එකතන ඉන්න බෑ වාඩි වෙලා ඉන්න බෑ එහාට මෙහාට යන්න හිතෙනවා හිනාවෙන්න හිතෙනවා අනිත් අයත් එක කියන්න හිතෙනවා එතකොට සමහරුන්ට සින්දු කියන්න හිතෙනවා සමහරුන්ට උඩ පනින්න හිතෙනවා සමහරුන්ට බෙර ගහන්න හිතෙනවා ඔහොම එක එක જાති වලට තට්ටු කරනවා දඟලනවා එතකොට මෙහෙම නොයෙක් දේවල් එතකොට එහෙම වෙන්නේ මොකක් නිසාද අර ප්‍රීතිය සතුට කියන එක තුලිනුත් මේ මනසේ තියෙන සංසුන් බව නැති කරනවා ඒ වගේම තමයි යම් යම් කාරණා වලින් අපට දුකක් වේදනාවක් පසුතැවීමක් දැන් ද්වේෂය වගේ මනෝභාවයක් හටගත්තාම අධික විදිහට මනස කුපිත වුණහම මිනිස්සෙකුට එක තැනක ඉන්න බෑ. S2 පියාගෙන වාඩි වෙලා ඉන්න කිව්වට එහෙම ඉන්න බෑ. ඇස් පිල්ලම් නටලා නටලා හැරෙනවා. ඒත් එක තැනක වාඩි වෙලා ඉන්න බෑ. නැගිටින්න හිතෙනවා. කෑ ගහන්න හිතෙනවා. අඬන්න හිතෙනවා. බනින්න හිතෙනවා. ගහන්න හිතෙනවා. එතකොට මේ නොයෙක් දේවල් වලට ගතසිත පෙළවෙනවා. ඒ අර දවන ස්වභාවයෙන් ඇතිවන කැළඹීම නිසා. ඒ වගේම තත්වයක් සතුට ප්‍රීතිය නිසාත් ඇති කරනවා. එතකොට යම්කිසි කෙනෙකුට මට මේ ලාභය තියෙනවා මට මෙහෙම ලැබිලා තියෙනවා මෙහෙම ලැබිලා තියෙනවා කියලා සීමාව ඉක්මවා ඒව ගැන හිතන්න ගියයින් පස්සේ ඒ හිතීම නිසාම අර Tamanගේ සංසුන් බව නැති වෙලා ගිහිල්ලා යම්කිසි කැළඹෙන ගතියක් ඇති වෙනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කෙලෙස් නසන්නට යන ගමනේදී අෂ්ටලෝක ධර්මයෙන් අකම්පිත බව ටික ටික අපි පුහුණු කරගන්න ඕනේ. ඒ කියන්නේ ධර්මයේ සඳහන් වෙන ලාභේන උන්නතෝ ලෝකෝ අලාභේනච ඕනතෝ. ලාභයක් ලැබෙනකොට උද්දාමයටපත් වෙනවා. අලාභයකටපත් වෙනකොට තැවීමටපත්. එතකොට මේ දෙකෙන්ම මනස කැළඹෙනවා. ඊළඟට ප්‍රශංසාව නිසා අපි උඩඟු වෙනවා, කලබල වෙනවා. ඒ වගේම චෝදනාව නිසා අපි තැවීමටපත් වෙනවා. මේ දෙකෙන්ම උද්දච්චය පහළ වෙනවා. එතකොට මේ විදිහට යම්කිසි කෙනෙකුගේ මනසේ උද්දච්චය පහළ වෙනවා නම් ඒ නිසාම මනසේ නිරන්තර සැලෙන ගතියක් ඇති වෙනවා. ඒක සමාධියට බාධාවක්. දැන් අනුරුද්ධ හාමුදුරුවන්ට චිත්ත ඒකාග්‍රතාවය තියෙන නිසා තමයි උන්වහන්සේ අර දසදහසක් සක්වල විනිවිද දකින විදිහේ දිබ්බ චක්කු ඥානයක් උපදවාගෙන ඒක පරිහරණය කරන්න. එතකොට උන්වහන්සේට සමාධිය නැහැ කියලා කියන්න බෑ. සමාධිය තියෙනවා. හැබැයි මේ රහත් වෙන්නට තරම් ඒක යොදවන්න බැරි වෙන්නේ ඒ අරහත්ත්වය සඳහා කෙලස් ප්‍රහාණය කරනවා කියන තැනට යන්න පුංචි බාධාවක් පොඩි සැලීමක් ඇති කරනෝ මේ Tamanට මේ මේවා තියනවා කියලා දකිනකොට. එතකොට ඒ තරම් සූක්ෂම විදිහට අපි සාමාන්‍ය ලෝකයේදී මේවා මේ තරම් සිව් විදිහ නෙවෙයි ඊට වඩා බොහොම රළු විදිහට අපේ සිත් සතන් වල ඇති වෙනවා. ඒ ඇති වුනහම තමයි දඟලන්න, උඩ පයින්න, කෑ ගහන්න, සින්දු කියන්න, නටන්න, හූ කියන්න එහෙම මිනිස්සුන්ට අවශ්‍යතා ඇති වෙන්නේ මේ උද්දච්ච භාවයෙන් ගත සිත කැළඹෙනකොට. ඉතින් මේකම සමහරු උඩඟුකමයි කියලා හඳුන්වනවා සමහර තැන්වලදී. එතකොට කෙසේ වෙතත් අපි තේරුම් ගන්න ඕනේ මේ උද්දච්ච භාවය කියන එකෙන් ඇති වෙන්නේ යම්කිසි කැළඹීමක්. එතකොට අනුරුද්ධ හාමුදුරුවන්ට සරියුත් හාමුදුරුව පෙන්නලා දෙනවා ඔබ වහන්සේගේ මනසේ මෙන්න මේ දුර්වලකම තියෙනවා. ඒ තියෙන නිසා තමයි ඔබ වහන්සේට මේක වටහා ගන්න බැරි වෙන්නේ. ඊළඟට සරියුත් හඳුරු තුන්වෙනි කාරණේකුත් පෙන්නනවා ඔබ වහන්සේගේ මනසෙහි කුක්කුච්චයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මට මෙච්චර දසදහසක් සක්වල විනිවිද බලන්නටත් පුළුවන්. මට වීරය තියෙනවා, ඒ වගේම සිහිය තියෙනවා, එකඟ බව තියෙනවා, කායික මානසික සැහැල්ලු බව තියෙනවා. ඒත් මට කෙලස් ධර්මයන්ගෙන් මනස නිදහස් කරගන්න බැහැනේ. අනේ තාම මට ඒක කරගන්න බැරි වුණානේ. දැන් මේ පසුතැවීමක් ඇති වෙන්නේ. ඒක තමයි කුක්කුච්චය. කුක්කුච්ච කියලා කියන්නේ නොකල වැරදි සම්බන්ධ හෝ කරගන්නට බැරි වෙච්ච හොඳ සම්බන්ධ අපේ මනසේ නොයෙක් අවස්ථාවල තැවීමක් පහළ වෙනවා. ඒ පහළ වෙන තැවීම තමයි තැවෙන ගතිය තමයි මෙතන කුක්කුච්චයයි කියලා කියන්නේ. ତොර සමහර කෙනෙක් යම් යම් ආකාරයකින් තමන් අතින් අඩුපාඩු වැරදි සිද්ධ වුනහම ඒ වරද වරද හැටියට දැක්කහම පසුතැවෙනවා. සමහරුන්ට හොඳ දෙයක් කරගන්න බැරි වුණාම අනේ මට මේක කරගන්න බැරි වුණා කියලා පසුතැවෙනවා. ඒතකොට ඒක හොඳක් නෙමෙයි. ඒකෙන් සිද්ධ වෙන්නේ හානියක්, පරිහානියක්. Tamange මනසේ තව තවත් කඩා වැටීමක් තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. දැන් එතනදී නැවතත් අපි සිහි කරන්නට ඕන Taman අතින් වෙච්ච වැරද්ද දකින්න එපා කියන එක නෙවෙයි මේකෙන් කියන්නේ. ඒක අමතක කරන්න කියන එක නෙමෙයි. ඒක වටහා ගන්න උත්සාහ කරන්නේ නැතුව ඉන්න කියලා නෙමෙයි මේකෙන් කියන්නේ. ඒතර Tamanට යම්කිසි හොඳ දෙයක් කරගන්න බැරි වුණා නම් ඒ හොඳ දේ ආයතින් ඕවම තමයි හැම එකක්ම අපිට කරන්න බෑනේ කියලා එහෙම නිකන් අතහැරලා දාන්න කියන එක නෙමෙයි. ඒවා නැවත නැවත හේතුඵල වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. බලලා අපි ඒවා නුවණින් දකින්නට ඕන. නුවණින් දකිනවා තේරුම් ගන්නවා කියන එක වෙනම කාරණයක්. ඒ ගැන පසුතැවෙනවා කියන එක තවත් කාරණයක්. දැන් නිරන්තරයෙන් පින්නතුනි අපි මෙන්න මේව පටලවා ගන්නවා. මේ ප්‍රඥාවෙන් කාරණයක් දකිනවා කියන එකයි ඒක ක්ලේශ වශයෙන් ග්‍රහණය කරනවා කියන එකයි අපි පටලවා ගන්නවා. දැන් මාන්නේ දිත් වෙන්නේ අපි කරුණ වශයෙන් දකින්න ඕන. අපි ළඟ මේ මේ ගුණාංග තියෙනවා. හැබැයි ඒක ක්ලේශ වශයෙන් ගන්නට ගියොත් තමයි සංසන්දනය කරන්නට ගියොත් තමයි මාන්නය. හැබැයි ප්‍රඥාව වශයෙන් දකින්න ඕන. එතකොට අපි ළඟ තියෙන කරුණු දකින්නට ඕන. හැබැයි ඒකෙන් කැළඹෙන්නට බෑ. උද්දච්චය ඇති කරගන්නට බෑ. ඒ වගේම අපේ දුබලකම් දකින්නට ඕන. අපේ ගුණාංග දකින්න ඕන. හැබැයි ඒකෙන් පසුතැවෙන්නට බෑ. ඊළඟට දැන් දාණය ගැන එහෙම කියනකොට මේකෙන් මේ මේ ප්‍රතිඵල ලැබෙනවයි කියලා හේතුව ඵලය දකින්න ඕන. හැබැයි මේ ඵලය ලැබෙනවා කියලා එකට තෘෂ්ණාව ඇති කරගන්නට බෑ. මේ හැමතැනකම ප්‍රඥාවෙන් දැක ගැනීම අවශ්‍යයි. නුවණින් දැක ගැනීම අවශ්‍යයි. හැබැයි ඒවා ක්ලේශ වශයෙන් ග්‍රහණය කරන්නට පෙළඹෙන්නේ නැතිව අපේ මනස සංසුන් කරගන්නට වෙනවා. ඒක ඊට ප්‍රවේශමෙන් කළ යුතු දෙයක්. එතකොට දැන් සරියුත් හාමුදුරු මෙතනදී පැහැදිලි කරලා දෙනවා දැන් ඔබ වහන්සේගේ මනසේ මේ කුක්කුච්චයත් ඇති වෙලා තියෙනවා. එතකොට කුක්කුච්චය නිසා ඔබ වහන්සේගේ මනස නිරන්තරයෙන් තැවීමටපත් වෙනවා. අනේ මෙච්චර හැකියාවන් තිබිලත් මට මේක කරගන්න බැරි වුණානේ. එතකොට ඒක හොඳක් නෙමෙයි. එතනින් මනස අයින් කරගන්න ඕනේ. මේ කුක්කුච්චයක් වෙන තුනේ යථාව කුක්කුච්ච අයථාව කුක්කුච්ච කියලා ඇති වෙනවා. ඒ කියන්නේ ඇත්තටම තමන් අතින් වෙච්ච අපරාධ පව්කම් පිළිබඳව මිනිස්සු පසුතැවෙනවා. ඇත්තටම Tamanට කරගන්න බැරි වෙච්ච හොඳ දේවල් ගැන පසුතැවෙන. ඒක තමයි යථාව කුක්කුච්චය කියන්නේ. අයථාව කුක්කුච්චය කියලා කියන්නේ සමහර වෙලාවට කරන්න බැරි වෙච්ච පව්කම් ගැන. දැන් පව්කම් කරපු අය පසුතැවෙනවා. ඒක හරි. පව්කම් කරන්න බැරි වුණා කියලත් සමහරු පස්සේ පසුතැවෙනවා. ඒ කියන්නේ දැන් සර්පෙක් ආව මරන්න නැතුව අතහැරියා. ඊට පස්සේ ඒ සර්පයා ඇවිල්ලා පොඩි දරුවාට දෂ්ට කරනවා. මේක මම මරන්න නැතුව යවපු එකේ මෝඩකමනේ කියලා පස්සේ තැවෙනවා. එතකොට Tamanට යම්කිසි කෙනෙකුගෙන් හොරකමක් කරන්න අවස්ථාවක් ලැබෙනවා හොරකම කරන්න නැතුව ඉන්නෝ පස්සේ කල්පනවන අපරාධ මං ඒ ලැබිච්ච අවස්ථාව ඇතරී ඒක ගත්තනම් හරි ඒක මෝඩකමට මං කරගත් එහෙම හිතනවා කාමෙහි වරදවා හැසිරෙන අවස්ථාවක් ලැබෙනවා ලැජ්ජ බයත් එක්කලා යටපත් කරගන්නවා පස්සේ යාළු මිත්‍රෝ ඒවා පිළිබඳ උදම්මනනකොට අපරාධ මට ලැබිච්ච අවස්ථාව මං ප්‍රයෝජන ගත්තේ නැහැ කියලා පසුතැවෙනවා මේ විදිහට සමහරුන්ට කරපු වැරදි පිළිබඳව විතරක් නෙමෙයි නොකරපු වැරදි පිළිබඳවත් පසුතැවීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කුසලයේ ගැනත් එහෙමයි. සමහරුන්ට කුසල් කරගන්න බැරි වුණා කියලා පසුතැවීම ඇති වෙනවා. සමහරු පසුතැවෙනවා කුසල් කරගත්තයි කියලා. ඒ කියන්නේ දැන් මිත්‍යා දෘෂ්ටික අදහස් වලට පැමුණෙන් පස්සේ අපරාධය අපි දන්නේ නැතුව නිකම් මේ බොරුවට දේවල් වියදම් කළා, නිකම් සල්ලි දුන්නා. එතකොට අපරාධය අපි නිකන් රැවටිලා ඒවට දුන්නා. ඒ සල්ලි ටික තියාගෙන හිටියනම් හරි මෙහෙම පසුතැවෙනවා. සමහර වෙලාවට ශරීර අංගෝපාංග පරිත්‍යාග කළාම වකුගඩුවක් දන් දෙනවා. ඒ වගේ තමන්ගේ ශරීර කොටසක් දන් දීලා හදිස්සියවත් ඒක ලබාපු මිනිස්සයා අකාලේ මැරුණොත් අපරාධ මන් දුන්නේ මේ මිනිස්සයාටත් නෑ මටත් නෑ කියලා පසුතැවෙනවා. එතකොට දැන් කරපු කුසලය ගැන දීපු දේ ගැන අන්තිමට තැවෙනවා. ඒ විදිහට යම්කිසි දෙයක් දීලා Tamanට දැඩි අවශ්‍යතාවයක් ඇති වෙනකොට ඒ බඳු අවස්ථාවලදී කරපු කුසලය ගැන සමහරුන්ට තැවීමක් ඇති වෙන්න පුළුවන්. මේ දෙකම කුක්කුච්චයි ඒවන් සිද්ධ වෙන්නේ තමන් කරපු කුසලය හීන වෙනවා ඒ වගේම කරගත්තු අකුසලය එන්නෙන් දැඩි වෙනවා. ඉතින් රළු විදිහට ওই විදිහට සාමාන්‍ය පුද්ගලයන්ගේ මනස ඇති වෙනවා. හැබැයි අනුරුද්ධ හාමුදුරුවන්ගේ මනසේ මේවා ඔය විදිහෙන් රළු භාවයෙන් නෙමෙයි ඉතා සූක්ෂම විදිහට තමයි මේ පසුතැවීම ඇති වුනේ. ඉතින් අනුරුද්ධ හාමුදුරුවන්ට මේ අවස්ථා තුන සරියුත් හාමුදුරුව පෙන්වලා දෙන ඔබ වහන්සේගේ මනසේ මේ නිසා මාන්නේ මතුවෙනවා මේ නිසා උද්දච්චය මතුවෙනවා මේ නිසා කොක්කොච්චය මතුවෙනවා මේ ටික යටපත් කරගෙන ඔබ වහන්සේ භාවනා කරන්න උත්සාහ කරන්න කියලා උපදෙස් දුන්නා. ඉතින් මේ උපදෙස් ටික අරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ භගුරට සොන්සුමාරගිරි කියන භේස කලා මිගදායේ වැඩවසන අවස්ථාවේ අනුරුද්ධ හාමුදුරුවෝ ඊට නැගෙනහිරින් තිබිච්ච එක්තරා උණ වනයකට වැඩම කරලා භාවනා කරන්න පටන් ඒ භාවනා කරද්දී තමයි උන්වහන්සේට අර අපි මේ ඉදිරියට මේ දේශනා පෙළෙහි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන මේ මහා පුරුෂ විතර්ක. ඒ කියන්නේ මේ අනුසාරයෙන් කල්පනා කරනකොට උන්වහන්සේට දැනෙන්න ගන්නවා මේ ධහම වටහන්න නම් මේ මේ ගුණාංග තියෙන්න ඕන. මෙහෙම මාන්නෙන් උද්දච්චකමින් කුක්කුච්චෙන් එහෙම මේ ධහම වටහන්න බෑ. මේ ධහම වටහනවා නම් ඒතනත්තා අල්පේච්ඡ වෙන්නට ඕන. ඒතනත්තා තුල සන්තුෂ්ටිය තියෙන්නට ඕන. ඒතනත්තා තුල විවේක භාවය තියෙන්නට ඒතනත්තා තුල ආරම්භන ලද වීර තියෙන්නට ඕන. ඒ වගේම ඒතනත්තාගේ මනස හොඳට සමාහිත වෙන්නට ඕන, සමාධිගත වෙන්න, හොඳට සිහිය තියෙන්න ඕන. ඒ වගේම හොඳට ප්‍රඥාව තියෙන්න ඕන. මෙන්න මේ ගුණාංග තිබුණොත් තමයි කෙනෙකුට මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් නම් මෙහෙම කැළඹිලා මේ ධහමෙන් ප්‍රයෝජන ගන්නට බැහැයි කියලා උන්වහන්සේට කරුණු ගණනාවක් වැටහෙන්නට ගන්නවා දහම වටහන්න නම් මේ මේ ගුණාංග තියෙන්න ඕන කියලා. අන්න ඒ කරුණු 8 තමයි මේ සූත්‍රයේදී මහා පුරුෂ විතර්ක හැටියට පසුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහා සංඝරත්නයට. එතකොට මේ කරුණු තේරුම් අරගෙන භාවනා කරලා අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ වස් කාලයෙන් නිම වෙනකොට සියලු කෙලෙසුන් නසා අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් වුණා. උන්වහන්සේ ධර්මයේ විනිවිද දැක්. ඒ නිසා අපටත් ධහම විනිවිද දකින්නට ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන්නට ඒ උන්වහන්සේ විසින් පැහැදිලි කරන මේ මහා පුරුෂ විතර්කය කියන්නේ ගුණධම් වඩන කෙනෙකුට මේ මේ ගුණාංග තිබුණොත් තමයි මේ ධම ප්‍රකට කරන්න ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන්නේ. ඒවා එකින් එක දැනගන්නකොට අපටත් ධම පුහුණු කරන්න පහසුවක් ඇති වෙනවා. නිසා ඉදිරි දේශනාවේ පටන් ඒ කරුණු එකින් එක එක් එක් දේශනා වශයෙන් පැහැදිලි කරලා දෙන්නට අදහස් කරනවා. අද දින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 ආකාසට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං